නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි කවුරුත් කාම ලෝකයක වාසය කරන අය මනුස්ස ලෝකය කියලා කියන්නේ කාම ලෝකයට අයිති තැන. කාම ලෝකයේ අය විවිධින සැප කම් සැප කම්සප්පවල ස්වභාවය තේරුම් නොගත්තොත් මේ විඳින කාමයන්වත් විඳ ගන්නට බැරුව මීට වඩා හීන කාමයන්ට ඇදගෙන වැටෙන්න සිද්ධ වෙනවා. මනුස්ස ලෝකේ මිනිසුන් විදියට ඉපදුන අය මිනිස් ලෝකේ තියෙන කාමයන් වල ස්වභාවය තේරුම් නොගත්තොත් ඒ කාමයන්ට ගොදුරු වෙනවා. ඒ කාමයන්ට ලොල් වෙලා කාමයන්ට වසඟ වෙලා කාමයන්ට ගිජුව ලෝභයෙන් මසුරුව ඒ කාමයන් පරිහරණය කරන්න පුරුදු වුණොත් ඒව නිසාම හිත කෙලසෙනවා කාමයන්ට ලොල් වූ සිතෙන් වසඟ වූ සිතෙන් ඒව පරිහරණය කරනකොට කාම විතරක බහුලව පවත්තන කෙනෙක් බවට පත් වෙනවා ඒ කාමයන්ම අහිමි වෙද්දී ව්‍යාපාද විතරක හට ගන්න පටන් ගන්නවා. ඒව බලවත් වෙනකොට විහිංසා විතරකත් උපදිනවා. ඒතර ඒ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන අකුසල විතරක බලවත් වුනහම වචනය අපිරිසිදු වෙනවා. කායික ක්‍රියාවත් අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. එතකොට සිතින් කයින් වචනෙන් තුන් දොරින්ම අකුසල් රැස් වෙනවා. ඒ විපාක විදියට මෙලවත් අතිශයින් දුක් විඳලා ඊළඟ ජීවිතයේ හීන ස්වභාවයට ඇදගෙන වැටෙනවා. මනුස්ස ලෝකේ හිටපු අයමයි මනුස්ස ලෝකේ ඉන්න අයට තමයි වෙන්නේ එහෙම. එමෙ වෙන්නේ මේ කම්සපවල ස්වභාවයේ තේරුම් නොගෙන කාමෙන් පරිහරණය කිරීම නිසා. මේ කම්සපවල ස්වභාවය මොකද්ද? මේවා මේ කම්සප්ප විඳලා සෑහීමටපත් වෙන්න බෑ. දැන් ඇති කියලා නතර කරන්න බෑ. දැන් ඇති කියලා හිතෙන්නේ මේවා. කාමසප්ප කියන එක. මේකට ලොල්ලුනොත් වෙන්නේ ඒකයි. ඇති කියලා හිතෙන්නේ නැහැ. ලොල් වීම ඉවර වෙන්නේ කොහෙන්ද? ඒ කාමයන්ට ලෝභ වීම ඉවර වෙන්නේ. නිරේගාමි වෙලා. එච්චර භයානකයි. ඉතින් අපි කාමයන්ගේ ස්වභාවය අපි තේරුම් ගත්තොත් ඊටාම ස්වල්ප සැපක් තියෙන්නේ ඒ ස්වල්ප සැපට වසඟ වෙලා අනෝබෝධයෙන් කටයුතු කරොත් මහා දුක් ගොඩක් ඉපදෙනවා. නිරේ කල්පකණම් පැහැෙනකම් දුක් විඳින ස්වභාවය දක්වා යන්නේ ඇයි? කාමයන් ගිජු වෙලා වෙන මොකුත් නෙමෙයි. කාමයන් නිසා තමයි නිරේගාමී පව් පව රැස් වෙන්නේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. කාමයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ඒ ස්වල්ප සැප ස්වල්ප සැපක්ම විදිහට තේරුම් අරගෙන ඒ කාමයන් ගැන තියෙන ආසාව දුරු කර ගැනීමෙන් තමයි හීන වූ ස්වභාවයටපත් නොවි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් පැවිද්ද එපා වෙලා සිවුරු ඇරලා ගෙදර යන්න කල්පනා කරලා හිටියා. ඊට පස්සේ අනික් භික්ෂුන් වහන්සේලාට මේක දැන ආරංචි වෙලා ඒ භික්ෂුන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට එක්ක ගියා. භාගතුන් වහන්සේ ආසා සිටියා භික්ෂුව ඔබ සිවුරු ඇරලා යන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද? ඊට පස්සේ භික්ෂුව කිව්වා එහෙමයි ස්වාමීනි භාගතුන් වහන්සේ මට පැවිදි ජීවිතයේ මට කරන්න බෑ. ගිහි වෙලා කම්සප කාම්භෝගේ සැප විඳින්නයි මං කැමති. ඊට පස්සේ භාගතුන් වහන්සේ අසා සිටියා. භාගතුන් වහන්සේ දේශනා කළා භික්ෂුව අතීතයේ මේ මනුස්ස ලෝකයේ මුළුමනින්ම රද කරලා දිව්‍ය ලෝක දෙකකත් බොහෝ කලක් රජකම් කරලත් කම්සප ඇති කියලා හිතන්න බැරුව කම්සප විඳලා ඉවර කරගන්න බැරුවම හීන ස්වභාවයටපත් වෙච්ච අය හිටියා. ඉතින් ඔබ මේ පැවිද්ද අතහැරලා ගිහි වෙලා ඔබට කම්සප විඳලා ඉවර කරන්න පුළුවන් වේද කියලා ඇහුවා. තේරෙනවද මං කිව්වද? බාගතුනසේ කොහොමද කියා දුන්නේ? අතීතයේ කෙනෙක් හිටියයි කියනවා. මනුස්ස ලෝකෙත් සම්පූර්ණ ඒ රජකමටපත් වෙනවා. සක්විති රජ වෙලා. ඊට පස්සේ දිව්‍ය ලෝක දෙකක බොහෝ කලක් රජකම් කරනවා. මේ ලෝක තුනකම රජකම් කළත් කම්සප විඳලා ඉවර කරන්න බැරුවම හීන සභාවට වැටෙනවා කියලා කිව්වා. ඉතින් ඒ විදිහට මේ කම්සප විඳලා ඉවර කරගන්න බැරි වුණා නම් ඒ අතීතය අයටත් ඔබ මේ සිවුර ඇරලා ගෙදර ගිහිල්ලා ඒ විඳින කාමයන්ගෙන් ඔබට සතුට වෙන්න ඇද්ද ඉවර කරන්න නැද්ද කියලා අහනවා. පුළුවන් ඉද ඔබට සතුටලා ඉවර කරගන්න කියලා තේරෙනවද ඇහුවේදී භාග්‍යවත් වහන්සේ. ඊට පස්සේ භික්ෂුවෙන් අහලා ඇසුවා මේ ඉතින් ඔබට ඊට වඩා හොඳ නැද්ද? ඔය පුංචි කාමයක් විඳින්න ගිහිල්ලා ඔක ඉවර කරගන්න බෑනේ සතුට. දැන් මට ඇති සතුටුලා ඉවරයි කියලා ඉවර කරගන්න බෑනේ. ඔయిత වඩා වටින්නේ ඔය කම්සප කාමෙන් ගැන තියෙන ආසාව අතහැරලා අරහත්ත්වයටපත් වුණා නම් ඒක ඊට වඩා ගොඩාක් සැපයිනේ කිව්වා. ඒ කාම්සප විඳලා ඒ සැප ඇති කියලා හිත හිතා ගන්න බෑ. ඉවර කරගන්න බෑ ඒක. විනාශ වෙලා යනවා. දැන් කෑම රහයි කියලා කාලා කාලා අපිට ඇති ඉර කරගන්න පුළුවන්ද? තව කනවා තව කනවා විනාශලා යනවා නේද? ඒ වගේ දැන් මේ සාමාන්‍ය කාමභෝගී දේවල් ඇති කියලා හිතේද කෙනෙකුට? ඈ සල්ලි දෙනවා ඇති. දැන් මෙච්චරක් ඇති කියලා හන්දම් මට ඇති කියලා ඉඳීද මේසු? භවභෝග සැප සම්පත් නේද? ඒවා ඇති කියලා හිතෙන්නේ ඒ වයින්ම විනාශ වෙලා යනවා අන්තිමට. විනාශ වෙන්නේ ඇයි? ඇයි විනාශ වෙන්නේ? ඇයි මේ කාම්භෝගී සපවල වල සීමාවක් දැන නොගත්තොත් විනාශ වෙන්නේ? ඈ? කාම්භෝගී සපවල සීමාවක් දැන නොගත්තොත් විනාශ වෙන්නේ? කාම විතර්ක බවට පත් වෙනවනේ. කාම විතර්ක කුසල විතර්කද? අකුසල්. කාම විතර්ක බලවත් වෙන්න වෙන්න වෙන්න ඊළඟට කාමයෙන් අහිමි වෙනකොට ව්‍යාපාදයට වෙනවා. නේද? අපි හිතමු අපිට භවභෝග සම්පත් අපි ඔන්න ගොඩ ගහ ගන්නවා. ඒතර අපි ඒවා අගේ කර කර වර්ණනා කර කර ඔන්න ඒවත් එක ඉන්නවා. ඒතර අපේ භවභෝග සම්පත් වල ඔන්න කොටස කෑල්ල කැඩලා බිඳලා යනවා. නැත්නම් හොරෙක් ගන්නවා. කවුරු කෙනෙක් හානි කරනවා. ඒතර මොනවද මොකද වෙන්නේ? මගේ දේපල විනාශ කළා, හොරකම් කළා, හානි කළා. ඒ වගේ හිතුවිලි එනව නේද? ඒවා ව්‍යාපාද විතරක. ඊට පස්සේ ඒ වරකම් කර අයට හානි කරන්න, ඒගොල්ලෝ අල්ලගන්න, ඒගොල්ලන්ට දඬුවම් කරන්න හිතෙනව නේද? ඒව මොනවද? විහිංසා විතර්ක. ඒ විතර්ක ඔක්කොම අකුසල්. හිත කෙලසෙනවා. ඊට පස්සේ විතර්ක කළා නතර වෙනවද ඒගොල්ලන්? ඈ? විතර්ක කළා නතර වෙන්නේ නැහැ. ඒ වචනේ බාටපත් වෙනවනේ. ඒවත් අකුසල්. විතර්ක කළා වචන පවත්තලා නතර වෙන්නෙත් නෑ මිනිස්සු. කායික වශයෙන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. නේද? ඒ ඔක්කොම අකුසල්. ඒ මට්ටමට එනකොට මනුෂ්‍ය ලෝකයේ යලි ඉපදෙන තියෙන ඉඩකඩත් නැති වෙලා එයින් පහතට වැටෙන ස්වභාවයට හිත කෙලසිලා ඉවරයි. එතන බලන්න කාමයන්ගේ සැප කියන දේවල් ඒ කම් සැපවල සීමාව අපි තෝරගත්තේ නැත්තම් අපි කොහෙටද ගෙනියන්නේ? දුගතියේ කරා අපව ගෙනියනවා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කළේ භික්ෂුවට භික්ෂුව කම්සප්ප විඳලා ඉවර කරන්න බැරි එකක්. ඒකේ සතුට වෙන්න බෑ. ඒ ඒවයේ ආසාව දුරු කළ අරහත්ත්වයටපත් වීම ඊට වඩා පහසුයි සැපයි. අතිශයින් සැපයි කියලා දේශනා කරනවා. ඉතින් ඒකල භාගතුන් වහන්සේ පෙන්ව අතීතයේ අතීතයේ හිටියා මහා මන්දාතු කියලා රජ කෙනෙක්. ඒ මහා මන්දාතු රජු කාමභෝගී සැප සම්පත් විඳපු අය අතර අග්‍ර කෙනා. මේ ලෝකේ යම් තාක්කල් පවතීද යම් කලකද පට හටගත්තේ යම් කලකද නැති වෙන්නේ ඒ කාල පරාසය තුල කාමභෝගී සැප විඳින අය ඉන්නවනේ ඒ අය අතර අග්‍ර කෙනා කවුද මහා මන්දාතු රජ එයාටත් වඩා කම්සප විඳින්න ආයමිසු බිහි වෙන්නේ නැහැ බිහි වුණෙත් නැහැ දෙවියෝ හෝ කවුරුත් බිහි වෙන්නේ අනාගතේවත් එයා තමයි තරම්ම කම්සප විඳපු කෙනා. ඒකයි කාමභෝගීන් අතර අග්‍ර කෙනා බවටපත් වෙන්නේ. ඉතින් භාගතුන්ස දේශනා කරනවා මේ මහා මන්දහතු රජු අවුරුදු 84000ක් ඊව රජ විදියට සිටියා සක්විති රජ කෙනෙක්. ඊට පස්සේ අවුරුදු 84000ක් රජකම් කරනවා. මොකද ඒ කාලේ ගොඩාක් ආවිෂ දිගයි දීර්ඝ ආවිෂ තියෙනවා. ඒ මුල් කාලෙම හිටපු රජවරුන්ට. ඉතින් මිනිසුන්ගේ ගොඩක් ආවිෂ තියෙනවා. ඉතින් යුවරජ විදියට අවුරුදු 84000ක් ගත කළා. තව අවුරුදු 84000ක් රජකම් කරලත් ඒ රජුරණ සතුටක් ඇති වුණේ නැහැ. බලන්න ඒ එච්චර දීර්ඝ කාලයක් සක්විති රජ කෙනෙක් විතර ඉන්නකොට කොතරම් කාමභෝගී සැපක් විඳින්න ඇද්ද? හිතන්න බැරි තරම් කාමභෝගී සැප විඳා. නමුත් විඳලා ඒ රජුරන්ට ඇති වුණේ නැහැ. ඉතින් දවසක් මේ රජුර බොහොම කනස්සල්ලෙන් හිටියා. අතර දීර්ඝ කාලයක් රජකම් කළා දැන් රජුර බොහොම කනස්සල්ලෙන් ඉන්නවා. පස්සේ අමාත්‍යරුව ඇහුවා මේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ කනගාටුවෙන් ඉන්නේ ඇයි? ශෝකයෙන් ඉන්නේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ මහා මන්දහතු රජතුමා කිව්වා ඇමතිවරුන්ට අමාත්‍යවරුනි මම මේසා මෙච්චර කාලයක් යුව රජ විදිහට හිටියා. මෙච්චර කාලයක් රජකම් කළා. නමුත් මට මේ කාමභෝගී සම්පත් මදි. මීට වඩා කම්සප තියෙන තැනක් නැද්ද ලෝකේ කියලා ඇහුවා. මේ කම්සප මට මදි. ඒකයි මං කනගාටුවෙන් ඉන්නේ. මීට වඩා කම්සප තියෙන තැනක් ඕගොල්ලෝ දන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ ඇමතිවරු කිව්වා දේවයන් වහන්සේ මේ මේ ලෝකේ තියෙන කම්සප මෙච්චරයි. මීට වඩා කම්සප තියෙනවා චාතුම් මහරජක දිව්‍ය ලෝකේ. කියලා ඇමතිවරු කිව්වා. ඊට පස්සේ රජු සතුටු වුණා. සතුටු වෙලා ඒ රජුගේ අනුභවයෙන් චාතුම් මහරජගේ දිව්‍ය ලෝකෙට ගියා. ඒ රජුගේ අනුභවයෙන් එහෙම යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් රජු චාතුමහර දිව්‍ය ලෝකෙට ගියා. ඇමතිවරුත් එකතු කරන්. ඒතර දුරදීම සතරවරම් දිවුරු මේ මහා මන්දාතු රජතුමා දැකලා මඟට ඇවිත් පිළි අරගෙන ඒ රජවරුන් ඒ දෙවරුන්ගේ වාස භවනට කැඳවගෙන යනවා. ගිහිල්ලා මහා මන්දාතු රජුගෙන් ආපු කාරණේ ඇහුවාම ඒ රජු ප්‍රකාශ කළා තමන් ආපු කාරණේ ඊළඟට රජවරු බොහොම සතුටින් පිළි අරගෙන තාවතින්ස ලෝකේ රජුට නේවාසිකව ඉන්න දුන්නා. දැන් තාවතින්ස දිව්‍ය ලෝකේ කම්සප මනුස්ස ලෝකයේ කම්සපට වඩා ගොඩාක් වැඩි. අතිශයින් වැඩි. එතකොට ඒ ජාතු මහරජික දිව්‍ය ලෝකයේ කලක් මහා මන්දාතු රජුරෝ හිටියා. කලක් ඉඳලා කලක් ඉඳ ටික කලකින් මෙන්න මේ රජුරු ආපහු කනස්සලටපත් වුණා. ශෝකෙන් ඉන්නවා. පස්සේ සතරවරම් රජවරු දෙවිවරුන්ට මේක ප්‍රශ්නයක්. සතරවරම් දෙවිවරුන්ගෙන් දෙවිවරු ඇසුවා මහා මන්දාතු රජුරන්ගෙන් රජතුමනි ඔබ බොහොම සතුටින් මෙහි ඇවිදින් හිටියා. චාතෝ මහරජක දිව්‍ය ලෝකයේ සැප සම්පත් ඔබ බොහොම වින්දා. උපරිම සැප සම්පත් ඔබ විඳින්මින් ඉන්නවා. දැන් චාතුම් මහරජ ලෝකේ ඉහළම සැප ලබන්නේ රජවරු ටිකනේ. අනිකුත් දෙවරුන්ට එච්චර නෑ නේද? මහා මන්දාතු රජවරුන්ටත් ඒ සිවරම් රජවරුන් දෙවරුන්ගේ සමානව සැප ලැබුණා. ඉතින් ඇහුවා ඔබ මෙච්චර සැප ලැබුණා ඇයි ආය කනගාටුන් ඉන්නේ කියලා. ඊට පස්සේ මහා මන්දාතුක රජතුමා කිව්වා මේ දෙවරුනි මේ මට මේ සැප මදි මේ කම්සපෙන් මට සෑහීමටපත් වෙන්න බෑ. මීට වඩා කම්සප තියෙන තැනක් නැද්ද ලෝකේ කියලා ඇහුවා. ඊට පස්සේ චාතුම් මහරජක දිවුරු ප්‍රකාශ කළා රජතුමනි අපි සක්‍ර දෙවියන්ගේ සේවකයෝ අපි සක්‍ර දෙවියන්ගේ සේවකයෝ සක්‍ර දෙවියන් ඉන්න තාවතින්ස ලෝකය මීට වඩා බොහෝම කම්සප තියෙන තැනක්. ඒතර හිතන්නකෝ චාතුම් මහරජක දෙවිවරු සක් දෙවිඳුන්ගේ සේවකයෝ නම් සක් දෙවිඳුන්ගේ සප කොහොමද කියලා චාතුම් මහරජිකයට වඩා ගොඩාක් සැප තියෙනවා කියලා තාවතින්සේ ලෝකයේ සැප තියෙනවායි කියලා ඒ දෙවරු ප්‍රකාශ කළා. ඊට පස්සේ මහා මන්දාතු රජතුමා තාවතින්සේට ගියා. එතුමගේ අනුභවයෙන් එහෙට ගියා. දුරදිම සක්දෙවියන් රජු දැකලා පිළි අරගෙන එකතු කරගෙන ගියා. ඉතින් ඇහුවාම කිව්වා මේ ආපු කාරණේ කිව්වන් පස්සේ සක්දෙවියන් කැමති වුණා සතුටු වුණා ඒ සක්දෙවියන්ගේ අනුභවයත් අනුභවෙන් මහා මන්දාතුක රජුට දිවි ස්වභාවය ඇති වුණා හැදී දිවි ස්වභාවය ඇති වුණා සක්දෙවිඳුයි මහා මන්දාතුක රජුගේ බාහිර පෙනුම එක හා සමාන ස්වභාවයට පත් වුණා හැදී ඊට පස්සේ සක්දෙවියන් මහා මන්දාතුක රජුට මේ තාවතින්ස ලෝකේ අඩක් බාර කළා දෙන්න ඒ රාජධානී දෙකට බෙදන් පාලනය කරා. ඒ විදිහට සක් දෙවිවරු සක්‍ර දෙවිවරු 36 දිනක් පහළ වෙනකම් මහා මන්දාතුක රජු එහෙ සක්‍ර දෙවියන්ගේ රාජ්‍යයේ තාවතින්ස ලෝකේ අඩක රජකම් කළා. සක්‍ර දෙවියන් 36 දිනක් පහළ වෙනකම්. ඒතර බලන්න කොච්චර කාලයක්ද කියලා. දීර්ඝ කාලයක්. ඉතා දීර්ඝ කාලයක් මහා මන්දාතු රජුව තාවතින්ස ලෝකේ අඩක් රජකම් කළා. එහෙම ඉන්න අතර මහා මන්දාතු රජුරණ කල්පනාවක් ඇති වුණා මම මෙච්චර කාලයක් මේ තාවතින්සේ අඩක් නිරජකම් කරන්නේ. තේරුමක් නැහැනේ. මීට වඩා මේ සම්පූර්ණ රාජධානියම ගත්තනම් මට හොඳයි. කියලා මෙයාට හිතනවා මම ශක්‍රදීවයන් ඝාතනය කරා නම් මට සම්පූර්ණ තාවතින්සේ ලෝකයේම රජ වෙන්න පුළුවන් කියලා හිතුවා. ඒ හිතු සැනින් එයාගේ දිව්‍ය ස්වභාවය නැති වෙලා ගියා. නැති වෙලා ගිහලා මනුස්ස ස්වභාවය පහළ වෙලා යලි මනුස්ස ලෝකයට ආවා. බලන්න කාම විතරකයක් එක්ක මොකද හටගත්තේ? ඈ? අර අකුසල විතරකේ බලවත් වෙලා ගියානේ. සක් දෙවිඳින් මරන්න මරලා රජකම ගන්න හිතුණා. කාම විතරකයක් එක්ක බැඳිලා ගියා නේද? ව්‍යාපාදේ විහිංසාව. ඈ? විහිංසාව විතරකේ එකතු වුණානේ. ඒ සැනින්ම ඒ විතර්කේ බලවත් ඒ විතර්කේ බලවත් එකක් බවට පත් වුණා. ඒ බලවත් භාවය නිසා අර දිව්‍ය ස්වභාවය සම්පූර්ණයෙන් නැති වෙලා මනුස්ස ස්වභාවයට යලිපත් වෙලා මනුස්ස ලෝකයට ආවා. එවිටින් අර මහා මන්දාතු රජුරුන්ගේ කලින් හිටපු මාලිගාවේ උයනේ පහළ වුණා. ඒතර උයනේ හිටපු අය ශේවකින් අඳුරගත්ත මේ මහා මන්දාතු රජුන් කියලා. ඉතින් ආපහු මනුස්ස ලෝකයට ඇවිදින් මිනිසෙක් විදිහට කලුරිය කරනවා. වාගතුනස දේශනා කරනවා මනුස්ස ලෝකේ සක්විති රජ පදවියත් දරලා චාතුම් මහරජගේ ලෝකේ රජකම් කරලා සක්‍රදීවරු 36 දිනකුගේ කාලය පුරාවටම තාවතින්ස ලෝකයේ අඩක් රජකම් කරලත් කම්සප විඳලා ඇති කියලා නොහිතීම ඒ කාම ආසාව නිසාම මහා මන්දාතු රජු ඒ ස්වභාවයෙන් පිරිහිලා කලුරිය කරා. කම්සපන්නේ වගේ එකක් කියලා දේශනා කරනවා. දේශනා කළ අර භික්ෂුවට ප්‍රකාශ කරා. ඉතින් ඒ නිසා කම්සප කියන්නේ ආන් ඒ වගේ ඇති කියලා නොහිතීම එයින්ම විනාශ වෙන දෙයක්. ඒ නිසා වඩා වටින්නේ කම්සප අතහැරලා කම්සප නිරුද්ධ කරගෙන නිවනටපත් වීම අරහත්ත්වයටපත් වීමයි කියලා දේශනා කළා. ඉතින් ඒ වෙලාවේදී මේ භික්ෂුව ධර්ම අවබෝධ කළා. අර පැවිද්ද අතහැරලා ගිහි වෙන්න හිටපු භික්ෂුන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වුණා අර ධර්මය අහලා. ඉතින් භාගතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයන් අපට මේ විදිහට තේරුම් ගත්තොත් අපි විඳින කම්ස පාතහැර ගන්න අපටත් ඒක රුකුලක් වෙනවා. නේද? දැන් අපට හිතෙනවා අපි මේ දකින්නේ ලෝකේ තියෙන ලොකුම සැප කියලා. දැන් අපි හොයාගෙන යන්නේ ඇහෙන් දකින දෙයනේ. නේද? අපි කුඩා කලපටන් ප්‍රිය දේවල් හොයාගෙන හොයාගෙන යන ගමනක් නේ මේ තියෙන්නේ. කුඩා කලපටන් මේ යන ගමන මොකද්ද? ප්‍රිය මිහිරි දේවල් හොය හොයා නේද යන්නේ මේ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද මේවා හොය හොය යන ගමනක් තියෙන්නේ. ඒතර අපිට මේ මිනිස් ජීවිතයේ ගත කළා ඒ ප්‍රිය දේවල් කොච්චර ස්වල්පයක්ද ලබන්න තියෙන කියලා තේරුම් ගන්න. මහා මන්දහතුක රජු යුව රජ විදිහට අවුරුදු 84000ක් හිටියා. ඒතකොට ළමා කාලෙත් ඒ වගේ දීර්ඝ කාලයක්. රජකම කළා අවුරුදු 84000ක්. ඒතර බලන්න ආවිෂ දීර්ඝයි. දීර්ඝ ආවිෂ. ඒ ආවිෂයට සමානව ආයු වර්ණ සැප බල කියන දේ ඒ කාලෙත් තිබුණා. දැන් අපිට තියෙන්නේ අවුරුදු 84ක්වත් නැහැනේ. ඒ කාලේ අවුරුදු 84000ක් යුව රජ තනතුර. අවුරුදු 84000ක් රජකම ලැබුවා. ඒතර කුඩා කාලෙත් ඒ වගේ අවශ්‍යයි. ඒ මුල්ම කාලේ සිළු රජවරු විශාල සංඛ්‍යාවක අවශ්‍ය දීර්ඝයි. ඊටාම දීර්ඝ අවශ්‍ය තිබිලා තියෙනවා. ඒතර දීර්ඝ අවශ්‍යත් සමග ආවිෂ විතරක් නෙවෙයි යාට තියෙන්නේ. ආයු වර්ණ සැප බල කියන ඔක්කොම අදට වඩා ගොඩාක් විශාලයි. අද අපිට තියෙන ඊට වඩා ගොඩාක් කුඩා ස්වල්ප වූ ආයු වර්ණ සැප බල කියන දේවල්. කම්සප කියලා අපි විඳින්නේ ඒවනේ නේ. ආවිෂයත් එක්ක අපි කම්සප මොහ වෙලා නේද? අපි කම්සප විඳින්නේ ඒ කාලේනේ. ඊට පස්සේ වර්ණය, සැප බල මේ ඔක්කොම අතීතයට වඩා අද ඊටාම ස්වල්පයයි. බලන්න අපට තියෙන ආයු වර්ණ සැප බලත් එක්ක බලපුවාම මහා මන්දාතුක රජු ඒසා දීර්ඝ ආවිෂයක් ගෙවනකොට ඒ ආවිෂ වලට සමානව කොතරම් වර්ණයක් තියෙන්නද යාගේ නේ කොතරම් වර්ණයක් තියෙන්නද නේ අපිට හිතා ගන්නත් බෑ නේද කොතරම් කායික සැපක් යට තියෙන්නද අද බලන්න අපිට අවුරුදු 60 70ක් 80ක් 90ක් වගේ ස්වල්ප ආවිෂයක් තියෙනවා ඒ ස්වල්ප ආවිෂය තුල ශරීර වර්ණය ඊටාම ස්වල්පයි නේද? කුඩා කල රෝස මල් පෙත්තක් වගේ තියෙන කෙනා ස්වල්ප කලකින්ම ගොර හැඩි වෙලා නේ ඈ බලන්න අප්‍රසන්න ශරීරයක් බවට පත් වෙනවා ටික කල ඉන්නේ අපි අවුරුදු 80යි නම් ඉන්නේ 80ක් ඉන්නේ නෑනේ දල වශයෙන් අද නේද අපි 80ක් කියලා හිතමු ඒ 80ෙන් 80ක් ගත්තොත් අවුරුදු 5ක් විතර තමයි ලස්සනට ඉන්නේ දුක හිතන්න එපා මේක ඇත්ත කතාව. ඊට පස්සේ ගොර හැඩි වෙනවා ටික ටික ටික ටික ටික ටික ටික ටික. නේද? අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් උපරිම 9ක් 10ක් ඉදී. ඊට පස්සේ අපි තරුණ වෙනවා. එහෙම කියලා කිව්වම මොකද වෙන්නේ? ගොර හැඩි වෙන්න පටන් ගන්න ටික ටික නේ. ඒකෙන් වෙන්නේ මොකද? වර්ණය අඩු වෙනවනේ. කුඩා කල ළමයිගේ තියෙන වර්ණවත් බව තියෙන්නේ නැනේ ටික කලක් ගිහලා. අන්තර මැදිවිය පහු කළ යනකොට දුරු වර්ණ වෙලානේ. එහෙනම් බලන්න කොච්චර දුර්වල වර්ණයක් වර්ණවත් බවක් දද කාලේ අපිට තියෙන. ආයශයත් ස්වල්පයයි වර්ණයක් නැති තරම් වර්ණේ දුර්වලයි නේ. සැප අපිට කායික වශයෙන් කොච්චර පුංචි සැපද තියෙන්නේ අපිට කායික සැපක් නැති තරන්නේ කයෙන් හරියට දුකම නේ තියෙන්නේ. දැන් ඔබ උදේ ඉඳන් කීසරක් එහෙට මෙහෙට වුණාද නේ වාඩි වෙලා ඉඳලා? කය දුකක් නේද? ඈ? දැන් අපි පහසුවට කියලා නිදා ගන්නවා. එක ඒරියාවෙන් නිදියවන්නත් පුළුවන්ද? එහෙනම් අද බලන්න අද වෙනකොට ආයුෂයත් අඩුයි ස්වල්පයයි වර්ණය ඊටාම ස්වල්පයයි සැපක් නැහැ. උපදින්නම කෑ ගහගෙන අඬාගෙන ඉන්නේ කුඩා ළමයි. ඒ යඬාන උපදින්නේ වේදනාවෙන් නේද? ඈ මව කුසින් ඉපදෙද්දී අඬාන උපදින්නේ වේදනාවත් එක්කනේ. වේදනාවක් තියෙනවා. ඊට පස්සේ කොච්චර අඬනවදනේ? කායික සැපක් නැහැ නේද එතකොට අපිට. මේ අවුව නිසා කොච්චර දුකක් විඳිනවද? වැස්ස නිසා, සීතල නිසා, උණුසුම නිසා, මැසි මඳුරු නිසා කොයි තරම් දුකක් විඳින්නේ? එහෙනම් කොයිද සැප තියෙන්නේ? සසඳන්න මහා මන්දාතු රජුත් එක්ක අපි දීර්ඝ ආයුෂත් සමග ඒ ආයුෂය විතරක් නෙවෙයි ඔවුන්ට උරුම වෙලා තිබුණේ. ආයු වර්ණ සැප බල කියන ඒවත් දීර්ඝයි විශාලයි. අපට හිතන්න බෑ. අපි ආයුෂ අවුරුදු 84000ක් රජකම් කළා. යුව රජ තනතුරෙහි 84000ක් අවුරුදු හිටියා. ළමා කාලේ වගේ හිටියා කියලා අපි මේ හිතන්නේවත් බුදුරජාන් වහන්සේ කිව් නිසානේ. ඈ බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් නොකියන්න අපි නිකමටත් හිතන්නේ නේද? මොකද අපිට හිතා ගන්නත් බෑ ඒසා දීර්ඝ ආශයක්. එහෙනම් ඒ ඒ වගේ දීර්ඝ ආශයක් ගත කරන කෙනා දුක් සහිත ශරීරයකින් වාසය කළේ නෑ. අපට මේ දුක් සහිත ශරීරයක් ඇයි තියෙන්නේ? ආවිෂ කෙටි කෙටියි ආවිෂ කෙටියි ලෙඩ වැඩි. උපන් උපදිනකොට පවා ශරීරයේ ලෙඩ සහිතයි. ඒක නිසා වේදනාව. දුක් සහිතයි. ඉතින් ඒ නිසා කයට සැප නැහැ. කයට සැපයක් නැහැ. ඒ කාලේ දීර්ඝ අවශ්‍ය තින්නේ ලෙඩ නැහැ මොකුත්. ලෙඩක් නැහැ. කායික ශක්තිය සැපේ තියෙනවා. ඉතින් ඒ වගේ අද වෙනකොට කායික බලයක් නැහැ. ආයුෂ වර්ණ සැප බල කියන ඔක්කොම ගොඩක්ම හීනයි. එහෙනම් මේ හීන ස්වභාවයක ඉඳගෙන අප විඳින කම් සැප මොකද්ද? නේද? බලන්න ඒකයි මහා මන්දාතුක රජු ඒසා විශාල කම් සැපක් විඳලත් එයාට ඒකෙන් සෑහීමටපත් වෙන්න බැරි වුණා. සෑහීමටපත් වෙන්න බැරි වෙලාම විනාශ වෙලා ගියා. අර ඒ ස්වභාවයෙන් පහතට වැටුණා, හීන ස්වභාවයට වැටුණා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරන ඒ කම්සප්ප කියන කේ ස්වභාවය ඒ වගේ දෙයක්. හොඳම දේ වඩාත් හොඳ දේ තමයි කම්සප්පල තියෙන ආසාව අතහැරලා ඒ ආසාව ශේ කරගෙන විරාගී ස්වභාවයටපත් වීම. එතන තමයි සැපේ තියෙන්නේ. ඒ නිසා අපට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණ ආය විදිහට බුදුරජාන් වහන්සේ නොයෙකුත් විදිහට මේ කාමයන්ගේ ස්වභාවය ප්‍රකට කර කර පෙන්නනවා. දැන් මේ මහා මන්දාතු රජුගේ කතාව පව අපට පෙන්වන්නේ කාමයන් ගැන තියෙන අනෝබෝධයේ බැහැර කිරීම පිණිස. ඒ රජු ඊතරම් කාලයක් ගත කළත් කම්සප ඇති කියලා හිතුනේ නැත්නම් ඒකෙම තිබතත්යෙන් පහතට වැටුණා නම් අපිට දැන් මේ ස්වල්ප කාලයක් අපි ඉන්න මේ ලෝකේ ඉන්න අපි මේ විඳින කම්ස පැති කියලා නොහිතා මේවට ගිජු වෙලාම අපි පැවතුනොත් අපි හීන තත්ත්වයටපත් වුනොත් වැටෙන්නේ කොහෙටද? දැන් මහා මන්දාතුක රජු කම්සප ඇති කියලා නොහිතා කම්සප විඳලා විඳලා විඳලා තවත් මන්දි කියලා හිතලා හීන තත්ත්වයටපත් වුණා. ඒ තාවතින්ස ලෝකයෙන් හීන තත්ත්වයටපත් වෙලා පහතට වැටුණා. අපි දැන් මනුස්ස ලෝකයේ ඉඳගෙන දැන් මේ තියෙන ටිකත් මන්දි මන්දි කියලා හිතලා තව තවත් කම්සපට ලොල් වෙලා කම්සප විඳින්නට දඟලවුවොත් ඒව මතම අපේ ජීවිතයේ ගත කළොත් ඒවටම වහල් වුණොත් එහෙම වෙලා හීන තත්ත්වයටපත් වුණොත් ඒ කියන්නේ කාම විතරක ඉක්මවලා ගිහිල්ලා ව්‍යාපාද විහිංසා විතරක ආදී උපදගෙන හීන ස්වභාවයට හිත වැටුණොත් අපි වැටෙන්නේ යන්නේ කොහෙටද? මහා මන්දාතු රජුණන් තාවතින්සේ ඉඳලා මනුස්ස ලෝකයට ආය වැටුණා. ඊට වඩා හීන ස්වභාවය මෙතන නේද? අපි මනුස්ස ලෝකේ ඉඳලා කම්සපට ලොල් වෙලා මේ හීන කාමයන්ට ලොල් වෙලා දැන් මහා මන්දාතු රජවින්ද කාමයන්ත් එක්ක බලුවොත් අපිට තියෙන හීන කාමයන් නේද? අපිට එච්චර ආවිෂයකුත් නැහැ. එච්චර වර්ණයකුත් නැහැ. එච්චර කායික බලයක් සැපයක් අපිට නැහැනේ. නේද? අපි මේ ඊටාම දුර්වල වූ කම්සප ටිකක ඉඳලා ඊටාම දුර්වල කම්සපක් අපි විඳිමින් මේ දුර්වල කම්සපටත් අපි ලොල් වෙලා මේවයි ස්වභාවය තේරුම් අරගෙන ඇල්ම දුරු නොකළොත් මේ සැපට වහල් වෙලා ගිජු වෙලා අපේ හිත කෙලසිලා ගියොත් එහෙම වෙලා හීන බවට පත් වුනොත් අපට මනුස්ස ලෝකය හිමි වෙනවද? ඈ? මනුස්ස ලෝකෙ හිමි වෙන්නේ නැහනේ. ඒ නිසා අන්නේ අනතුරු තේරුම් ගන්න. තේරුම් අරගෙන කම්සප්පවල ස්වභාවය ගින්න වගේ කියලා කල්පනා කරන්න. ගින්න පරිහරණය කරනවා වගේ ඊටාම පරිස්සමෙන් ඊටාම ප්‍රවේශමෙන් ආරක්ෂිතව කම්සප පරිහරණය කරන්න ඕන. එතර කාමයන් අතහරිනවයි කියලා මේ කම්සප මුළුමනින්ම විශ්කල දාන නෙවෙයි කරන්නේ. දැන් මේ අය කාමභෝගී ජීවිත ගත කරන ආ විදිහට කාමයන්ගේ ආදීනව තේරුම් ගනිමින් ඒ වයින් නිදහස් වෙන සිත උපදවගෙන ඒ කම්සප පරිහරණය කරන්න. සීමාවක් තේරුම් ගන්න. අපි ටික කලයි ලෝකේ ඉන්නේ. අපි ස්වල්ප කලයි මේ ලෝකේ ඉන්නේ. මේ ස්වල්ප කාලය තුල හිත පිරිසිදු කරගත්තේ නැත්නම් අතිශයින් දුක් සහිත ස්වභාවයට අපිට ගොදුරු වෙන්න වෙන්නේ කියන දේ තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ කම්සප අතහැර ගැනීම පිණිස ඒවයි ඇල්ම දුරු කරගන්න ඕන. මක් නිසාද ඒ ඇල්ම තිබුණොත් මහා දුකක් විඳින්න වෙනවා කියලා තේරුම් අරන් කම්සප කෙරේ ඇල්ම දුරු කර ගැනීම පිණිස කාමයන්හි ආදීනව තේරුම් ගනිමින් ඇල්ම දුරු කර ගැනීමේ නුවණින් යුක්තව කම්සප පරිහරණය කරන්න. එතකොට කාම විතරක ඉපදුනත් ඒක බලවත් වෙලා ව්‍යාපද විතරක ආදී විදිහට දිනු වෙලා යන්නේ නැහැ. ඇයි ආදීනව කල්පනා කරමින් ඒක නිදාස් වීමේ සිතින් යුක්තවයි වාසය කරන්නේ. එතන තමයි තියෙන්නේ අප්‍රමාදී බව. එතන තමයි තියෙන්නේ කෙලස් තවන වීරිය. එතන තමා තියෙන්නේ නිවනට යොමු සිට. කම්සප වලින් නිදහස් වෙන්න ඕන කියන අදහසෙන් කම්සප වල ආදීනව තේරුම් ගනිමින් ඒව පරිහරණය කරන කෙනා තුල කාම විතර්ක ජීවුන වෙන්නේ නැහැ. කාම විතර්ක බැහැර වෙන්න පටන් ගන්නවා. කාම විතර්ක බැහැර වෙන නිසා කාමයන් අහිමි වීමේදී ඒක මුල් වෙලා ව්‍යාපද විතරක හටගන්නේ නැහැ. ඇයි ඒ? කාම විතරකයාගේ තුලින් බැහැර වෙන බැහැර වෙනවනේ නේද? කාම විතරක බැහැර වෙන්නේ ඇයි? කාමයන් අතහරින අදහසෙන් යුක්තව කාමයන්ගේ ඇල්ම දුරු කරන අදහසෙන් යුක්තව කාමයන්ගේ ආදීනව තේරුම් ගනිමින් තමයි ඉන්නේ. ඒතර කාමයන් අහිමි වුණා කියලා එයා තුළ ව්‍යාපාදේ හටගන්නේ නැහැ. ඇයි දුරු කරන අදහස කලින්ම තියෙනවා. එයාට හිත හදාගන්න පුළුවන්. පැහැදිලි නේද? කාම විතරක පාලනය කරගත්තොත් කාම විතරක පාලනය කරගත්තොත් ව්‍යාපාද විතරක හට ගන්න තියෙන ඉඩකඩ අවුර ගන්න පුළුවන් කියලා තේරෙනව නේද? මොකද ව්‍යාපාද විතරක ඊටා භයානකයි. අතිශය භයානකයි. විහිංසාව විතරක ඊට වඩා භයානකයි. මොකද ව්‍යාපාදේ නිසා බරපතල අකුසල් සිදු වෙන්න පුළුවන්. විහිංසාව විතරක වලින් බරපතල අකුසල් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම හටගන්න කාමයන් හේතු වෙනවා. ඒතර කාම විතරකයා මේක පාලනය කරගත්තොත් ව්‍යාපාද විතරක විහිංසාව විතරක පාලනය වීම සිදු වෙන්න පටන් ගන්නවා. ඒතර අපිට ලොකු ආරක්ෂාවක් ඉපදිලා. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න තේරුම් අරගෙන ඔබ කාමභෝගී ජීවිත ගත කරන අය විදිහට කම්සප පරිහරණය කරද්දී ගින්න පරිහරණය කරනවා වගේ ගින්නෙන් ප්‍රයෝජන ගන්නවා වගේ එහි ආදීනව තේරුම් ගනිමින් කාමයන්ගේ ආදීනව තේරුම් ගනිමින් කාමයන්ගෙන් නිදහස් වීම බලවත්ව හිතේ පිහිටවගෙන කටයුතු කරන්න. ඒ කාමයන්ගේ ආදීනව අපි තේරුම් ගන්නේ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ තුල කියලා තියෙන විදිහටයි. එතකොට අපිට කාම ලෝකයේ ඉපදිලා ඒ කම්සපට ගොදුරු නොවි මීට වඩා උසස් ජීවිත මෙහිදීම උපදව ගන්න පුළුවන්කම තියෙනවා. කාම ලෝකයේ හිටියා වුණත් මේ කාමෙන් ඉක්ම වූ හිතක් ඉපදුනොත් ඔහු ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරු පහළ වෙන්නේ කාම ලෝකෙදිමයි. පස්සේ බුදුරු පහළ වෙන්නේ මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ ඒ ශ්‍රේෂ්ඨ උතුමන් සිළු දෙනා වහන්සේම පහළ වෙන්නේ මේ කාම ලෝකෙමයි. ඉතින් නිසා ඒ කම්සප වල ස්වභාවයේ තේරුම් ගැනීමෙන් තමයි ඒ මිනිසෙයින් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. ඉතින් මේ මිනිසෙයෙකුට ශ්‍රේෂ්ඨත්වයටපත් වීම පිණිස වන ධර්මය අපට භාගතුනස කියා දුන්නේත් මේ කාමයන්ගේ ස්වභාවය තේරුම් ගැනීමෙන්මයි ඒ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් නිසා අපි සෙත් පතනවා මේ කොයි කාටත් අවබෝධයකින් යුක්තව කාම ලෝකයේ තිබෙන මේ ස්වල්ප සැප මාත්‍රය පරිහරණය කිරීම පිණිස සියලු දෙනාටම දුර්ලභ වූ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු